රතුපස්වල ඇති වූ සිද්ධියේදී හමුදාව පොලිස් රාජකාරිය සඳහා මැරහත් වුණා. ඒ අවස්ථාවේදී අපි නීති කිල් සංගමය හොයලා බැලුවා කොහොමද හමුදාවට බලතල ලැබෙන පොලිස් රාජකාරිය කරන්න කියලා. ඒකෝට අපිට පෙනී ගියා ඒකට ජනාධිපතිතුමා විසින් මහජනාරක්ෂක පනතේ දොළොස් වෙනි වගන්ති යටතේ ලැබී ඇති බලතල අනුව හමුදාව පොලිස් රාජකාරිය සඳහා යොදවන්නට පුළුවන් ලංකාවේ ඕනෑම ප්‍රදේශයක කියලා ගැසට් නිවේදනයක් මාසෙන් මාස නිකුත් කර තිබුණු බව. ඒ නිසා අපි දැඩි ලෙස ඒකට විරුද්ධ වුණා. විරුද්ධ වෙලා අපි ඉල්ලා හිටියා ඒකට සිට ජනාධිපතිතුමාගෙන් ඒක ඉවත් කරන්න කියලා ඒගොල්ලෝ ඉවත් කරේ නැහැ. දැන් අපිට පෙනී ගොස් තිබෙනවා මේ රජේනොත් ඒක දික් කරලා තිබෙන බව. ඒ නිසා අපි ජනාධිපතිතුමා ඉල්ලා හිටින්න යනවා. එහෙම නීතිය නැවත ගැසට් කිරීම අත්හිටවන්නේ කියලා